සිටී. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ගංගල්ලේ ඉපදුණු සිල්සේන විමලවීර කොළඹට පැමිණ නාට්‍ය ලෝකයක් වුණා. ඊට පසුව මේ නාට්‍ය පිස්සුව නිසාම කොළඹ වරායේ අඟුරු මඩුවේ මුට්ටි කරගසමින් කලේ නාට්‍ය බැලීම පමණයි. ඔහුට කිසි අරමුණක් තිබුණේ නැහැ. ඊට පස්සේ චිත්‍රපට පිස්සුවකුත් හැදුනා. මේ දෙකම එකතු වෙච්ච සිරිසේන විමල වීරට ඕන වුණා දේශීය සිනමාවක් බිහි කරන්න. සැබෑ සිංහල සිනමාවක් බිහි කරන්න. හැබැයි ලොකු උගත්කමක් නැතුව කොළඹට පැමිණි සිල්සේන ගුණවීරට කොළඹ පෙන්වූ කලාත්මක උසස් චිත්‍රපටි නිර්මාණයේ වරම හිමි වුණේ නැහැ. ආසියාවේ බිහි වුණු පළමු සිනමා සංගමය වන කොළඹ චිත්‍රපටි සමාජයේ දොර ඇරුණේ ඉහළ මධ්‍යම පන්තියේ දැන උගත් පිරිසට පමණයි. දෙමළ චිත්‍රපටයන අනුභවමින් දේශීය සිංහල සිනමාවක් ගොඩනගන්න සිරිසේන විමල වේදයන්ගත් අවංක උත්සාහය මේ නිසා සාර්ථක වුණේ නැහැ. හැබැයි 1956 ආචාර්ය ලෙස්ට ජේම්ස් පීරිස් සැබෑ සිංහල චිත්‍රපටයේ හැටියට රේඛාව නිර්මාණය කරන්නට පෙර ආතුව සිරිසේන විමල වේද දෙමළ ඌරුවෙන් මිදුණු සැබෑ සිංහල චිත්‍රපටයක් හදන්න ගත් උත්සාහය 100ක් සාර්ථක වුණේ නැහැ. හැබැයි ඔහුගේ ව්‍යායාමය අපි අගය කරන්නට ඕනේ. මොකද ඔහුට පූර්වාදර්ශයට තිබුණේ දෙමළ චිත්‍රපට පමණයි. මේ නිසා දෙමළ චිත්‍රපට නර්මබින් සැබෑ සිංහල සිනමාවක් ගොඩනගන්න වෑයම් කිරීමෙන් ඔහුට සැබෑ මාවත තෝරා බේරා ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. සිරිසේන විමලවීර අම්මා චිත්‍රපටයේ සිට චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කරා. දෙබස් ලිව්වා, තිර නාටකය ලිව්වා, අධ්‍යක්ෂණය කළා, රඟපෑවා. එපමණක් නෙවෙයි, එවකට ඔහු සමග තරඟයට නාට්‍ය පෙන්වූ B.W. ජයමාන්න ගීත ලියන්න වෙන වෙන හියුගෝ ප්‍රනාන්දු වගේ අය සම්බන්ධ කරගන්නකොට සිල්සේන විමලවීර තමන්ගේ ටීචර් නාට්‍යවල පිටපත ලියමින් ගීතත් නිර්මාණය කරා. ඔහුගේ ගීත ලැයිස්තුවේ ගීත 70කට අධික ප්‍රමාණයක් ඔහු රචනා කරලා තියෙනවා. ඒවා අතර ඊටාම ගුණාත්මක කලාත්මක විශිෂ්ට පද රචනා තියෙනවා. අපි හිතුවා අද ජනරන්ජන ගී තුලින් ගීත රචකයෙකු හැටියට අවධානයට පාත්‍ර නොවූ මේ සිල්සේන විමල වීරයන්ගේ ගී රචනා කිහිපයක් ඔබහමනේ තබන්න. මේ අප තෝරගත්ත පළමු ගීතය ගායනා කරන්නේ සිසිර සේනාරත්. මේ ලෝකේ නවතන වේ नई नहीं बात से चली ऐं बाबा पोजी पंजे अति लुई आवे रही यादें सतर हटी में मेलों के नवाचन की तेरी नई नई बातें मेलों के नवाचन वे तेरी नई नई बाते ඒ ගීතය අපේ උපුටා ගත්තේ සිරිසේන විමල වීරගේ හොඳම චිත්‍රපටයේ හැටියට සම්මාන ලැබූ පොඩි පුතා චිත්‍රපටය. 1955 දී පොඩි පුතා නිර්මාණය වෙන්නේ. මේ චිත්‍රපටයට 1956 ලංකාදීප පත්‍රය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ පැවති ප්‍රථම සිනමා සම්මාන උළෙලෙදී හොඳම චිත්‍රපටය හැටියට සම්මානය හිමි වෙනවා. ඒ වගේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ සිරිසේන විමල වීර හොඳම නළුවා හැටියට තෝරා ගනු ලබනවා. දැන් මේ චිත්‍රපටයට දැන් මේ සිසිර සේනාරත්න ගායනා කරපු ගීතය අමර චිත්‍රපටයේ එන හින්දි ගීතයක තනුවට අනුව තමයි සිරිසේන විමල වීර මේ මේ ලෝකේ නවාතැනුවේ කියන ගීතය රචනා කරන්නේ. හැබැයි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ TF ලතිෆ් සමග මහනුවර MG සුගතදාස. මේ MG සුගතදාස කියන සංගීතවේදියා ශාස්ත්‍රීය සංගීතය දැනුගත් සිසු කලක් නිර්මාණය කරපු විශිෂ්ට සංගීතවේදියෙක්. හැබැයි අපිට හිතා ගන්න බෑ මේ චිත්‍රපටයේ තියෙන ගීතවලින් මොන ගීතය මේ ලතිෆ් නිර්මාණය කරාද මොන ගීතය මේ සුගතදාස නිර්මාණය කරනවාද කියන එක අපිට තෝරා බේරගන්න විදියක් නැහැ. මේ තියෙනවා කොහේ ඉඳලා කොහේ දෝඳුඹ යන්නේ කියලා ගීතයක් බීපී වික්‍රමසිංහ ගායනා කරන්නේ. එතකොට කිරි මුහුද කැලම්බීලා කියලා ගීතයක් තියෙනවා හරුන් ලංකා සහ ජී.එස්.පී. රාණිපෙරේරා ගායනා කරන්නේ. එතකොට මෙවැනි ගීත සිසේන විමල වේල තමන්ගේ චිත්‍රපටවලට ඇතුළත් කරා. දැන් මේ ගීතය දැන් MG සුගතදාසද TF රතියුද්ද කියන ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ මොකද මේක හින්දි ගීතයකට අනුරූපව ලියලා තියෙන නිසා. මේ ගීතය මට මතකයි මම පොඩි පුතා චිත්‍රපටය බැලුවා ගොඩාක් අවදියේදී චිත්‍රපටයේ අවසානයේ පියාගේ සිරුර මිහිදන් කරන අවසාන ජවනිකාවේ තියෙන්නේ මේ තිරසේන විමලේ වීර රඟපෑ පියාගේ මිහිදන් කිරීම කඳු මුදුනක ඔහුගේ දේහය මිහිදන් කරන අවස්ථාවේ තමයි මේ මේ ලෝකේ නවා තැනවේ කියන මේ ගීතය ගායනා වෙන්නේ. ඒක නිකන් තේමා ගීතයක් වගේ. විශාරද අරවින්ද මේ ගීතයේ තනුව දැන් සිරිසේන විමල වීර වගේ මේ දේශීය සිනමාවක් බිහි කරන්න හදපු කෙනෙක් හින්දි ගීතයක් උපුටා ගන්නවා. උපුටාගෙන මේ ගීතය රචනා කරනවා. ඔබ කොහොමද දකින්නේ මේ ගීතයේ මේ අඩුගානේ තනුව තෝරා ගැනීම පිළිබඳව ඔබ මොකද හිතන්නේ? ඇත්තටම මේ සංගීතයේ ඉතින් විශ්ව කලාවක් නේ. <laughs> ඒ නිසා ඒක ඒ කාලේ මේ ඉන්දියන් තනුවද්ද මේ ග්‍රැමෆෝන් තනුවද්ද කියලා බැලුවේ නෑ. බැලුවේ මේ අවස්ථාවට ගැන පෙන්වන අතර රසවත්ද. <laughs> ඒ දෙකම ඉෂ්ට වෙලා තියෙනවා. ඇත්තටම මගේ ජීවිතේ පුදුමාකාර විදිහට මම රස විඳපු ගීතයක් මේක. මොකද මේකේ තියෙන දාර්ශනික මේ පැත්ත බලන්න මේ ලෝකේ නවාතනකේ දෙදිනයි මේ දෙදිනයි එකපාරටම පේන්නේ මේක බොරුවක් වගේ. දවස් දෙක නෙවෙයි අපි ජීවත් වෙන්නේ දවස් අවුරුදු 80ක් විතර ඉන්නවනේ. නමුත් දෙදිනයි කෙටි කාලයයි කියන එක. කෙටි කාලයයි කියන එක බලන්න අර කාව්‍යමය විදිහට කියාපු ලස්සන. ඒ වගේම දාර්ශනික දාර්ශනික පැත්ත කාව්‍යමය පැත්ත පුදුමාකාර විදිහට ඒකේ තනුවයි පද රචන ජීපද රචනයයි තනු රචනය දෙකම එක වගේ රස මම දැන් සිසිල් සේනාරත්න මුල්ම අවදියේ මේ තරුණ අවදියේ මේ ගීතය ගායනා කරන්නේ මම බොහොම සන්තෝෂයි මේ අවස්ථාවේ MD සුවදාස මහත්තයා තාම ජීවත් වෙනවා මම හිතේ අවුරුදු 90ක් විතර වයස ඔව් ඒ සමහරවිට එතුමාට මතක තියෙන්න පුළුවන් එතුමා මේ චිත්‍රපටයේ ගීතයක් නිර්මාණය කළාද කියලා මම හිතන්නේ අපිට ඇත්තටම ඒක අහගන්න පුළුවන් වුණොත් අපිට මේක සටහන් කරන්නලා කියන්න පුළුවන්. අපි තව ගීතයක් මේ ගීතයත් රචනා කරන්නේ සිල්සේන විමල වීර. මතකයා කෙරවතිලා මේ මතකා කෙනකී පරි මනසම මනලරිලා ගයා ආලය අමතක කරලා ගයා श्रीमती माँ प्रेम सुजाता दर लगे उभय माँ श्रीमती उभय नाम देने कीर्तनी मलक के मदे सुजा मलक दे मिला 1955 දී ලාංකීය සිනමාවේ හැරෝම් ලක්ෂයක් සටහන් කරපු චිත්‍රපටයක් තමයි සුජාතා චිත්‍රපටය. සුජාතා චිත්‍රපටය සිනමා සමාගම නිර්මාණය කළේ. මේ තමයි ජනප්‍රිය සිනමාවේ ආරම්භය. ඇත්තටම සිරිසේන විමල වීර තරඟ කළේ මේ සිනමාස් වගේ බලගත්තු සමාගම් එක්ක. නවජීවන චිත්‍රාගාරය පටන් අරගෙන සමුපකාර ක්‍රමයට ඊටාම දුක් මහන්සි වෙලා පීඩණය මැද්දේ තමයි ඔහු මේ නවජීවන චිත්‍රාගාරය නරත්තු කරගෙන සිංහල දේශීය සිනමාව සඳහා සටන් කරේ. දැන් තියටර් වලටත් ඔහුගේම පිටපත් වලටත් ඔහුගේම චිත්‍රපට වලටත් ගීත ලියමින් හිටපු සිරිසේන විමලවීරට මේ ඔහු සමග තරඟ කළ සිනමා සමාගමේ පළවෙනි ජනප්‍රිය චිත්‍රපටයේ ගීත හතරක් ලියන්න දෙනවා. මම ඔහුගේ ගීතවල සාර්ථකත්වය දැකලා වෙන්න ඕනේ මේ ජනප්‍රිය ගීත රචකයන් සංගීතඥයන් අතරට සිරිසේන විමල වීර ගේන්නේ. දැන් මේ ගීතය ඇත්තටම ඉතාම ජනප්‍රිය වෙච්ච මේ චිත්‍රපටයට ලොකු ප්‍රේක්ෂක පිරිසක් කැඳවා ගන්නට උදව් කරපු ගීතයක්. දැන් වැටුණු මලක්කෙම අත්ෙහි ආවේද ආලය ඒලෙස කැඩී ගියා. මේ මංගල පූර්ව කැඩී ගියා, පෙම් මගුල් බෙරේ හඬ නැතුව ගියා. මේ වෙච්ච විපත්තිය මේ දුක්ඛදායක తত্ত্বය ඔහු කියන්නේ විවිධ මේ මංගල සුබ දේවල් බිඳිලා වැටිලා කැඩිලා බිඳිලා ගියයි කියලා තමයි මලක් පර වෙලා ගියයි කියලා තමයි කියන්නේ. විචාරතරෝ ඉන්නේ. ඔය දැන් අපේ කාව්‍යයේ බලන ධනිතාර්ථ මේ ගීතේ ධනිතාර්ථ පුදුම අර උතුමා කියපු ඒ ඒ උපමාවල් වැටුණු මලක් එම අතිහා වෙද මංගල පූර්ව කැදී ගියා. ඔව් මේ තරමට කාව්‍යමය ගුණයක් මේ ගීතවලට ඇතුළත් වුණේ ඒ කාලේ. මේ 50 ගණන් වල කොහොමද කියලා ඒක අපිට ආශ්චර්යයක්. ඇත්ත වශයෙන්ම කියනවා. ඒ වගේම තමයි දක්ෂිණ මූර්තියේ තනුව. දක්ෂිණ මූර්තියේ තනුව අර වචන වලට ගැලපෙන්නේ නැති. පුදු ඒ වගේම තමයි අර අර ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රොඩක්ෂන්ස් දාලා තියෙනවා. ඔක්කොම එකට මේ මේ සංකලනය වෙලා පුදුමාකාර විදිය රසයක් ජනිත කරනවා. දැන් ඒ කාලේ චිත්‍රපට වලට ගීත ලියුව දැන් මුල්ම චිත්‍රපටයේ ගීත ලියන්නේ හුගෝ ප්‍රනාන්දු. ඔහුත් ලොකු උගත්කමක් තියෙච්ච කෙනෙක් නෙවෙයි. මේ සිල්සෙන මෙමෙර වීර වගේම තමයි. ඉතින් ඒ අය මොකද්ද පෙර ජන්ම ශක්තියක් නිසා සාර්ථක ගීත ලියුවා. මේ සිල්සෙන විමල වීර ලියපු තවත් ගීතයක් ඉතාම ජනප්‍රිය වෙච්ච. මාරිලතා පුස්පේ కీర్తి నారిలతా పోతే నారిలతా పోతే ధ్యానవరవన యోగి మడవన నారిలతా పోతే నారిలతా పోతే स्त्री नारिलता पोते स्त्री नारिलता पोते विष घोर नाग विष कलता में यही दवता विष घोर नाग विष कलता दतने यही दवता कल तलाश तक माय में बम्बा में मैं स्त्री बम्बा म्यू में स्त्री लोक बम्बा म्यू मई स्त्री लोक नार लता पोते මාර ලතා පොසේ ඒස්ති නාර ලතා පොසේ ඒස්ති නාර ලතා පොසේ ඝන මේඝවලා කුළු නගලා අද ආලවියෝ දුක වෙදලා ඝන මේඝවලා කුළු නැගලා අද ආලවියෝ දුක වෙදලා හඳලා උබ පුපුරා නාදියත් මදි ඇයිද කලේ ආලේ හඳලා උබ පුපුරා දියත් මදි ඇයිද කලේ ආලේ ලතා පුත්තේ නාර ලතා පුත්තේ නාර ලතා පුත්තේ නාර ලතා පුත්තේ ශීත්‍ය සහ ස්ත්‍රියගේ චපල භාවය ගැන සිරිසේන විපඩ වේද ගීත ගන්නාවක් ලිව්වා ඇත්තට දැන් මේ නරලතා පුෂ්පේ කියන ගීතය ඊටාම අපූර්ව කාව්‍යමය රචනයක්. ඔහු ස්ත්‍රියගේ මිහිර సౌందර්ය වගේම ඇගේ තියෙන චපල භාවය සහ මේ නපුරු භාවය ඊටාම විශිෂ්ට විදිහට මේ ගීතේ කියනවා. අරවින්ද මහත්තයාත් මම හිතන්නේ මේ ගීතයට එකඟ වෙනවා ඇති. ගීතේ අර්ථය නෙමෙයි මම හිතන්නේ මේ ගීත රචනාවේ විශිෂ්ටත්වය. මේ මම කියන්නේ අර මේ මොයිදින් බෙග්ගෙත් මම හිතන්නේ ගායනා අතරින් විශිෂ්ට ගායනාවක්. මේ ස්ත්‍රියගේ චපල භාවය ගැන ඔහු ලියපු ගීත ගණනාවක් තියෙනවා. ඔහු රොඩි කෙල්ල ඔහුගේ ටීචර් නාට්‍යයට ලියව අපූර්ව ගීතයක් එදා වගේම අදත් ඉතාම ජනප්‍රියයි. දැන් මේ ගීත ගායනා කරන්නේ මයිකල් පීරිස්. මම හිතන්නේ ඔහුගේ පියා සෙබස්ටියන් පීරිස් ගායනා කරපු ගීතයකුත් තියෙනවා. නමුත් අපි අද තෝරගත්තේ මයිකල් පීරිස් ගායනා කරන ඒ ගීතය කවාලා විලඳ જાති කවාලා විලඳ જાති ඇති කලම් කූඩුවේ ගිරවා මමාලා යන්නේ ඉගිලි රෞදිදී ලබ නාසවන කපකා කවාලා විලඳ ජාති ඇති කලකුරම් ඌදුවේ ගිරවා සමාලා යන්නේ ඉගිලි ප්‍රවුදිදී ලබ නාසවන සපතා කුසලේ උපන්න යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොට ඇත නලලේ මරණයක් ඇයිද මේ කෙතුවේ මහා බඹා මනුසතා නලලේ කවාලා විලව જાති ඇති කලක් රන් කෝ මාලා යන්නේ ඉගිලි රැව් දිදී ලබ නාසෙවන සපතා කූඩුව මෙහි දමාලා ආව කල මරුවා සවාලා විලඟ ජාති ඇති කලක් රන් කූඩුවේ ගිරවා සමාලා යන්නේ ඉගිලි රවුති දී ලබ නාතවන සපතා සවාලා විලඟ ජාති ඇති බලමුරම් ඌගේ කිරවා සමාලා යන්නේ ගිලි රුධිති ලබ නාතුවන දැන් අපි කලින් අහපු සියලුම ගීත විමල වීරයන් පසු කාලීනව තමන්ගේ චිත්‍රපටවලට ලියපු ගීත. හැබැයි මේ ගීතය ඔහුගේ තීතර නාට්‍යයක වන රොඩි කෙල්ල නාට්‍යයට තමයි මේ ගීතය ලියන්නේ. දැන් මේ ගීතය ඊටාම ජනප්‍රිය ගීතයක් අදත් ගුවන්විදුලියේ සාද සංഭാෂණවලත් ඊටාම ජනප්‍රිය ගීතයක්. දැන් ඔහුගේ චිත්‍රපට වලට ඔහු සම්බන්ධ කරගන්නවා ටීඑෆ් ලතීෆ් ෂෙල්ටන් ප්‍රේමරත්න දැන් එම්ජී සුගතදාස වගේ අය සහභාගී කරගත්තත් ටීටර් වල සංගීතය නිර්මාණය කරේ කවුද කියලා කොහෙවත් සඳහනක්වත් සටහනක්වත් නැහැ. දැන් මේ ගීතයේ තනු නිර්මාණය මම හිතන්නේ අරවින්දයන්ගේ සිත්ගත කියලා. මේ මේ සාමාන්‍ය අර සරල ගීත වලට වැඩිය. ඔබ කොහොමද මේ ගීතයේ මේ තනු නිර්මාණය දකින්නේ? බුද්ධමත අනුරක් මට හිතෙන්නේ කෙනෙකුගේ ආවිෂ අවුරුදු ගානකින් වැඩි වෙනවා කියලා මේ තනුව අහනකොට ඒ තරම් රසයක්. මේ බෛරවි රාගය බලනකොට මේ මහා බරාරුම් රාගයක් නමුත් ඒකෙන් මේ තරම් සරල විදිහට මේ ස්ථායන්තර විතරයි තියෙන්නේ. නමුත් ඕන වෙලාවක අහගෙන ඉන්න පුළුවන් තරමට රසයෙන් පිරීලා. ඔව් සිරිසේන විමල වේර ගැන අපි ඉතාම අඩුවෙන් කතා කරලා තියෙන්නේ. ඔහු චිත්‍රපට 9ක් නිර්මාණය කරා සිංහල චිත්‍රපට නාට්‍ය 20ක් තීටර් නාට්‍ය 20ක් නිර්මාණය කරා ගීත 100කට අධික ගාණක් කියලා තියෙනවා ස්ථිර වශයෙන්ම ඔහු ලියපු ගීත සංඛ්‍යාව 70ක් බව මහාචාර්ය සුනිල් රත්න ඔහුගේ පරිශ්‍රණ කෘතියේ සඳහන් කරනවා මම හිතනවා අද අපි වෑයම් කරේ ශිර්ෂේන විමල වේර කියන ගීත ප්‍රබන්ධකයාගේ ගීතවල ගුණාත්මක පක්ෂය ගැන සිහිපත් කරන්න. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරේකා පෙරේරා